Thank you. Oh. 一路平安。 උන්වහන්සේ පෙන්වන සත්‍විති රජ කෙනෙක්. චක්‍රවර්ති අපිට අපි බැරිලා හතරපාර කරනවා පේන්නේ අපි මොකද කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාළා සාමාන්‍ය මනසක් කියන එකේ මේ වගේ අපාරට වැඩි පුළුවන් කියලා. අපි මොකද කරන්නේ ඉස්සෙල්ලා මේක අපාරයි. අපි අපාරයි. මේක ඇත්තට මෙහෙම නෙමෙයි. මේ සිදුවේ. පුතත් ජීවිතය අනුසාරයි. ආත්ම මාර්ගයට බැඳගත්තු ආර්යසංගික මාර්ගයේ තේරුම ගන්න සතුටාත්මක ධර්මයේ ඇති කරගන්න තියෙනවා. මෙන්න මේ ජීවිතය අවශ්‍ය කියන අවස්ථාව කියලා. ඊළඟ කොටස වඩා මේ මාර්ගය නිසා මේ ආර්ය කියලා. අපි ඔක්කොම මේ කාරණා නිසා මොකද? මේ කාරණා නිසා ආත්මය බැහැ. ඉස්සෙල්ලා ඒ අදහස් ගැනීම කියනවා සත්‍යාසාරය. සත්‍යාසාරය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සාර්ථකත්වයේ පදවිලිය. සත්‍යාසාරයේ මට්ටමට අපි එන්නේ නැතුව අපිට සෝතාපන්නයි කියන පිළිදැන කරගන්න. මොකද මේක සතරපාක් පිළිගන්නේ නැත්නම් අපි අසත්‍යයකට මාරු කරලා ගන්නවා. අර මාර්ගයට පත් වෙන්නේ අපි මේ වෙන දෙයක් නෙවෙයි. ඉතින් ඒක පිළිගන්නත් අපතේ තියෙන දෙයක්. ඔන්න අපි මේ පිළිගැනීම තුළ මේ දවසේ දාන කරගන්න. මේ දවසේ දාන කරගන්න. ඒ කරපු දාන කරගන්න. අපි මේ මොහොතේ අපි මේකේ පිළිගැනීම පිළිවෙල ඉස්සරහට මොකද හේතුව මේක එක්කෙනෙකුට එක්කෙනෙක් පිළිසරණක් නැහැ. අපි අදගෙන යන්න පුළුවන් කමක් නෙවෙයි. කන ඇවිදගෙන යන්න පුළුවන් කමක් නෙවෙයි. පීනගෙන යන්න පුළුවන් කමක් නෙවෙයි. මේ තම තම තම විසින් අවබෝධ කරගන්න තියෙනවා. ඒ නිසා තමයි මේකට උන්වහන්සේගේ ධර්මයේ උන්වහන්සේ කියන්නේ ඕපනායි කියන වචන. ඕපනායි කියන්නේ තම තමන් විසින් තම තමන් කල්පනා කිරීමනේ. සත්‍ය ගැන කතා කරනකොට හතර පහ දුරට කියන්නේ පොළොව කියන එකත් පොළොව කියන එකත් පොළොව පිට කියන එකත් පොළොව දිවිවලින් කොච්චර දුරද මේ මේ මොන කල්පනාවක් පිළිගන්නේ ලෝක කල්පනා කරනවා කියන්නේ තමයි බුදුරජාණන් තරම් හැකියාවක් තියෙනවා. මේ ජීවිතයේදී අපි අහුවෙලා තියෙනවා කර්ම කීපයකට. එකක් තමයි කර්ම. කර්ම ලැබෙන්නේ කොහොමද කියන එක අපි තේරුම් ගන්න ඕනේ. දෙවෙනි එක තමයි ඊළඟ එක තමයි අවිද්‍යාව. අවිද්‍යාව පවතින කොහොමද තේරෙන එක තමයි සංහාව. සංහාව හොන්නේ කොහොමද? සංහාව නැති කොහොමද පිළිගන්නේ? ඊළඟට ආහාරයන් එක මේ මේ සංකාරයේ කරන්නේ මේක ඕනේ කරන හතරක් තියෙනවා. ඒක මොනවද? කොහොමද ඕනේ වෙන්නේ? ඕනේ නොකර ඉන්නේ කොහොමද? මෙන්න මේක ඉගෙන ගන්න. මේ ඊළඟට මේ හිත ඇතුලේ කෙනෙක් මුල් බෑලන්ස් මේ ලෝක සමස්තල දෙක පිළිවෙල ආත්මය. මේ ලෝකෙ මොකද මේක විදෙන්න ඕනේ මේ සාර්ථකයක් ගන්න. අපිට ධර්ම තියෙනවා. ඊට පස්සේ ධර්ම මුල් කරගෙන ඒ ධර්ම පාලන කරගෙන අපි ජීවිතයක් හදාගන්නවා. ඒ ධර්ම පාලන කරගෙන අපේ ජීවිතයක් හදාගන්නත් පස්සේ අපේ ජීවිතය සාමාන්‍ය කෙනෙකුගේ ජීවිතේ පායනවා. ඒක සාමාන්‍ය කෙනෙක් ලෝකෙ දිහා බලන්නේ මම ඕ මම අය මෙහෙමයි බලන්නේ තම තමාගේ පිට මේ බලන්නේ ලෝකෙ දිහා බලන්නේ මේ බලන ක්‍රමයේ මේකට යන දැක්ම තමන්ට ලබා ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අන්නේ ඊට පස්සේ ආ බලන්නේ ලෝකෙ දිහා සාමාන්‍ය කෙනෙක් වගේ පිළිවෙලට නෙවෙයි අන්නේ ජීවිතේ ප්‍රතිප්‍රයාග ජීවිතේ ආර්ය මාර්ගයේ පිට ගන්න. ආර්ය මාර්ගයේ පිට ගන්න. එතකොට මොකද මේ ඥාන පේනවා? සර්වසත්‍ය. ඒ කියන්නේ සාරවත් චින්තනය කියන්නේ මොකද්ද? විස්සාරූපී චින්තනය කියන්නේ මොකද්ද කියලා හොඳට තෝරලා බේරලා බලන්න පුළුවන්. මේක තෝරලා බේරලා බලන්න තමයි අපි අපි කල්පනා Bekerja, bekerja itu bukannya mengatakan sifat. Bukannya mengatakan sifat, dia hanya sabda sehari kina kama sehari. Kama sehari nanti akan sabda pun berkini. Bila itu dia dikiriki ayat. Dia dikiriki ayat kama sehari. Adanya maksudnya kita ini sabda pilihan sekitar. Dia itu mau kerja ini. Ya, කියන්නේ. එයා ධර්මයේ ඉහිමී ගානවා. එයා තමයි ජීවිතේ සම්බන්ධ මේ අනිත්‍ය කෞමික කොහොමද? දුක්ඛ කෞමික කොහොමද? ආත්මික ප්‍රවස්තන් කියන්නේ කොහොමද? මේ ජීවිත ප්‍රවස්තනේ සැබෑ හරි මොකක්ද? මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පාදක කොටගෙන ධර්මයේ විශ්වාස කොටගෙන ඒ ධර්මයේ තුලින් ඉස්සත් පටන් ගන්නවා. ඒ ධර්මයේ තුලින් බලන්න පටන් ගන්නවා. ඒක තමයි ධර්මානුසාරය කියන්නේ. එතකොට මුදෙවන පිළිවෙලට එනවා. ධර්මානුසාරී මට්ටමට එනකොට ශ්‍රාවකයා අක්කියම මරණානුනා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එයා සෝතාපන්න නොවී බෑ. ඒකාන්තයෙන්ම ඒ ජීවිතයේ තම පුරුදු කරපු ධර්මයෙන් දැකලා තමයි ධර්මයෙන් යාගේ රෝණේ දුරලක්පත් වෙලා ආවේක පාපන ඒකාත්මික සුගතිය සුගතිය ඒකාත්මික ධර්මයේ අවබෝධ කරගන්න ලෝකයේ උපදින අපේ දෙවියෝ දෙවියෝ උපදිනවා කියන එක දේශීකක් නෙමෙයි සුලභව පහසු වෙනක් නෙමෙයි ඉතාම දුෂ්කර වෙන දෙවියෝ උපදිනවා කියන එක ඉතින් දෙවියෝ උපදිනවා කියන්නේ බොහෝම හොඳ නෝනක් කියන උපදින එකක් දැන් මේ මනුස්ස ලෝකයේ ඉපදුනා අපි නුවණක් ඇති. දැන් අපි මේ නුවණ නැති වෙනවා නම් මොකද වෙන්නේ? නෑ. නුවණ නැති උපදින්න නිසා අපි දැන් මෙතන ඉන්නේ. මනුස්ස මිනිස්සු ඉපදින්න නිසා අපිට මේක ලැබෙනවා. දෙවියන් නිසා මේ වඩා නුවණක් ලැබෙනවා. අපි පිළිතුරු ධර්මය අපිට වැඩි මානසික ඉස්සර අවබෝධ කරගන්න මේ මේ මේ ජීවිතේ සාමාන්‍ය මාර්ගයෙන් සිට පස් කරගත්තා. එයා පුළුවන් මේ ඔක්කොම කියලා දැන් පිළිවෙලට තමයි හිතා. ධර්මාසාර. ධර්මාසාර කියලා මොකද කරන්නේ? යන කිසිම නෝනින් ඉවත් ඒකස තමයි ජීවිත බලනවා. බලනකොට එයාට පිළිවෙල ගන්නවා. මේක සම්පූර්ණයෙන් කියන්නේ ජීවිත කරදරක් වැඩි පිළිවෙලක්. ඒක අවිද්‍යාව කොටගෙන, තණ්හාව කොටගෙන, කර්ම රැස්වීම යන වැඩපිළිවෙලයි. මේ අවිද්‍යාව කොටගෙන, තණ්හාව නැතිකල කර්ම රැස්වීම අවසානයි. කර්ම රැස්වීම නැත්නම් විපාක සකස් වෙන්නේ නැහැ. බලවත් මොකක්ද නැහැ. ඔන්න මේ ධර්මයේ මෙයාට පේනවා. එයා තමයි සෝරා É, é, é. බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා වැඩිමොන සාස්ත්‍රකට. සාස්ත්‍රකට බුදුරජාණන් වහන්සේ ඊළඟට යම් කිසිම හේතුවක් නිසා සතර ආපාරයට වැටෙන්නේ නැහැ. මොකද වෙන්නේ? ඔව් සංකාර දිට්ඨිය කියන එක මේකෙදී ඇති වෙන මේ මුලාවේ ඒ කුසල කර්මය නිසා. ඒක කර්ම. සතරපාය තමයි යන්නේ. බුදුආ මේ බව යාම හොඳට තේරෙනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ අවබෝධය. අන්‍ය දෙවියන් සාධාරණව ඒක අනිත්‍ය බුදුරජාණන් වහන්සේ මේ මේ ගුණවලින් කියන්නේ. ඊළඟට ධර්මය කියන්නේ මේකයි කියලා හොඳට තේරුම් ගන්න. ඊළඟට මේ මාර්ගයේ ගමන් කරලා තමයි මාර්ගඵල දාන කාර්ය වාසල බීමේ කියලා හොඳට තේරුම් ගන්න. ඊළඟට යාම මොකද නිරන්තරයෙන්ම තමගේ ජීවිතය සම්පූර්ණ කරගන්නවා. ඔන්න ඔය ලක්ෂණ හතර තියෙනවා. මේ ලක්ෂණ හතර කියන්නේ සෝතාපට්ටි ආත්මය. මොකද මේ මොන අදෝ කියන බුදු ගුණ දීක්‍රීමේ කියාව තමගේ ජීවිතය තුළින් ධර්මයේ කියන තමගේ ජීවිතය මේ ස්වාමී දේව විද්‍යාලේ නායකයෙක් එයා ගන්න මේ දෙවියන් සැලෙන පිරිසක්. එයා දෙවියන්ට නෑ තමන්ට තියෙන චින්තනය. අනිත්‍ය ආර පුතඥ කියන දේවී තමයි ලෝකිතා බලන. යම් කෙනෙක් ජාතකයක් කියනවා නම් එයා සමහරයි. සම්පූර්ණ කරනවා නම් අවුරුද්දේ සමාජයේ ඉස්සරහ. එයා තේරෙනවා මේ දීගණ මේ අවබෝධය කරගෙන ඉන්න කෙනෙක්. ඕනෑ සාක්ෂාත් ඉතින් මේ කතාවට සාක්ෂිය ජීවිතේ පිළිවන් කරගෙන යනවා ජීවිතේ වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ අපි කියන අරුත් දෙකක් කියලා කියනවා එයා වදනවා කතාවට සාක්ෂිය වෙන විශේෂ කරනවා එතකොට මේ දෙකෙන් කියනවා හිත ගැන අපි හිතන්න පුළුවන්. ඒක තමයි. හිත තමයි මගේ කරගෙන යන්නේ. ඒක තමයි. මේ මොකද වෙන්නේ? ශරීරයේ කෙරේ කරුණා බොහෝ කාලයක් අපි හිතේ කලකිරීමක් වෙන්නේ නැහැ. බොහෝ කාලයක් හිතේ පවරන හිත ළඟේ හිත මාගේ ආශ්‍රයදා සමුති පිළිඅරගෙන අපි ඇවිත් මෙන්න මේක අපේ ජීවිතයේ සිදුවෙන ප්‍රයත්නයකට දුරුවෙන්නේ හිත ළඟේ පිළිගන්න සිදුුනේ හිත ළඟේ පිළිගන්න ที่สุดท้าย දිහා බලාගෙන ඉන්නකොට අනිත්‍ය ඒවා වගේ පේනවා. ඒක දිහා බලනවා කියලා අපිට අනිත්‍ය හිතා ගන්න පුළුවන්. අනිත්‍ය කොහොමද ගන්නවද කියලා මේ බලම් එකක් පත් වෙනවා. මේ බලම් එකක් තමයි කියලා නිවෙන්නේ පත් වෙනවා. මෙන්න මේක තමයි හිතේ අනිත්‍ය මේ ඒකෙන් අපේ සම්බන්ධ ගොඩනගා ගන්න පුළුවන්. ඊළඟට මේ පිටි අරමුණ වෙනස් වෙන එක මේ වාහනයක අපි වේගයෙන් යද්දී මේ පිටින් කියන රූප ඔක්කොම අපිට පාස් කරලා යනවා වගේ. මේ ඉතියට හැමදේම වෙනස් කරලා යනවා කියලා තාක්ෂණික පිටි. හදිස්සියකට වාහනයක බොහෝ කාලයක්

dengan ilmu Anak-anak akan dibahagakan Dengan sebaik dibahagakan Dengan sebaik dibahagakan Bermakna Kudu-kudu-kudu Bahawa Dengan sebaik dibahagakan Bahawa dengan sebaik dibahagakan ada menuju seluruh lampu yang නිසා හිතක් පහළ වෙනවා. කන ශබ්දය නිසා හිතක් පහළ වෙනවා. සිත ක්‍රියාවක් දැන් නාසය ගස්මුඩ නිසා හිතක් පහළ වෙනවා. දිවයි රසය නිසා හිතක් පහළ වෙනවා. කනේ මාන නිසා හිතක් පහළ වෙනවා. සිතයි ක්‍රියාව නිසා හිතක් පහළ වෙනවා. දෙලීම ඇති වෙනවා. ඒ ක්‍රියාකාරීත්වය අපේ ජීවිතයේ එක්ක දෙයක් තමයි කියන්නේ. අක්ෂේත්‍රය. සිතක් පහළ වුණාට පස්සේ ඒ කියන්නේ එකතුවක් වෙලා මොනවද එකතු වෙලා කියන්නේ? ඔව් ආයේ රූපයයි හිතත් කනයි ශබ්දයයි හිතත් නාසයයි ගඳ සුවඳයි හිතත් දිවයි රසයයි හිතත් කයි පහසයි හිතත් සිතයි සිතිවිලි දැනීම සිතයි සිතිවිලි දැනීම කියන්නේ තමයි සිතයි සිතිවිලි දැනීම ඉතින් මේ එකතු වෙච්ච ගමන් දැන් මතක තියාගන්න. ඊට පස්සේ සිදුවෙන ඔක්කොම අනිත් සිතාවිත තමයි. ඊට පස්සේ කියන සංකල්පිත. ඊට 15 වන අතරේ වුණ දැනුණා. දැනෙච්ච ගමන් මොකක්ද ඇති වෙන්නේ? සාපේක්ෂ වේදනා. සාපේක්ෂ වේදනා ඇති වෙනවා. ඒකට කාරණා දැනෙච්ච ගමන් ඇති වෙන්නේ සම්භවෝ මුතෝ තේසා ඔන්න දැන් අපි අහවසි බලමු ආයි රූපයයි නිසා සිත සිත පහළ නැහැ ඒක රූපයක් දැන් ආයකට සිත පහළ නැහැ ආ රූපයෙන් නැත්නම් ඒක පහළ නැහැ ආයි රූපයෙන් තමයි දැනගන්න සිත පහළ ඒ කියන්නේ ආයි රූපයෙන් සිත එකතු කරනවා එකතු වෙනවා මොකද කියන්නේ? ඒ රූපේ තිබුණම සකෝ විකාරයේ කියලා. ඒ රූපේ තියා වාදක ශබ්දයෙන් තියෙන ප්‍රේරණ තිබුණ දැනෙනවා. ඒ රූපේ දකිනකොට දුකක් ඇති වෙන ප්‍රේරණ තිබුණ දැනෙනවා. දුක. ඒ රූපේ දකිනකොට අදහස් බවක් ඇති වෙන ප්‍රේරණ තිබුණ දැනෙනවා. ඔව්. මේ දහස් බව. ඉන්නේ. දැන් මේක තමයි අපිට වෙන්නේ. සමහර සුරි දැන් නැති හඳුනගන්න. හඳුනගන්න. ඇයි හඳුනගන්න මොකද? රූප. කනේ හඳුනගන්න. ශබ්ද. නාමයේ හඳුනගන්න. ගාස දිවේ හඳුනගන්න. රස කය හඳුනගන්න. සිතේ හඳුනගන්න. ඉතින් මේ හඳුනා ගැනීම එක්කම දමනත් දමනත් සබා අය මුක්ත මෙතන හඳුනා ගන්න සබා දැන් මොකද වෙන්නේ මේ සැපේට ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ. දැන් මොකද බලන්න කියලා. දැන් කලින් කියන සිදුවිලා දෙන්නේ. ලොකු දෙයක් කියලා දැන් තාත්‍යාන වාහිනි කියලා. ඒ කියන්නේ දැන් ඇහි රූපය ඇහි රූපයෙන් දැක්කත් සතර මහා ධාතුකේක දෙකයි මේ සිටේ ගන්නේ. මොන දැන් ඉතල දැනුණා ඉතින් දැක්ක අත්නාදාන මොන දැන් සපක්කෝ දුක්කෝ උපේසාව ගැනීම. ඔන්න සප සපක් වෙන සප විඳියක්. දැන් අපිට මොකක්ද දැන් මේ සිටේ ආසාව. ආත්මයක් හැදෙන්න පුළුවන්ද? හිත නිකම්මක් හිතන්න. චේතනාව ව්‍යාපාරයේ එක්කයි ආසාව. දැන් චේතනාව කියනවා. දැන් චේතනාව ලක්ෂණ වැඩි වැඩිකොට චේතනාවක් කියනවා. ඒ කියන්නේ දැන් මතක තියාගන්න විශේෂයෙන්ම. වාක්‍ය එකක් එකක් දෙක කර කර සුවට නිකන් කරන පස්සේ ඒකක් පිටිනවා නෙවෙයි. ඒක සැලෙයි මේ මොහොතේ. දැන් අපි නෝනේ තමයි මේ බලන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නන ක්‍රමය. ඒක ක්ෂණයකින් යන්නේ නේද? දැන් චේතනා පහළ වෙනකොට මොකද්ද අල්ලද? අර සැප ඇති කරගදී රූපේ. සැප ඇති කරගදී රූපේ තමයි මේ අල්ලගන්නේ. සත්‍යතාවකොට ඒ සත්‍යය දැනගන්නකොට ඒක සත්‍ය හඳුනා ගන්නවා. සත්‍ය දැනගෙන ගන්නකොට මේ සත්‍යයේ තුලන සත්‍ය පුරවා උපදවන ලක්ෂණය. මොකක්ද මේ? සත්‍ය. සත්‍ය ආපෝ මේ සත්‍ය ඇතුළේ තියෙන සත්‍ය පරිදි. සත්‍ය අපිට ඕනේ. ආස්ත. එතකොට චේතනාවක් පහළ වෙන එකක් අල්ලගන්න. අප්‍රියාව. ඊළඟට චේතනාව පහළ වෙනවා ගල සුගන්ධකට රසය අතට. සමීම අතට නිසා. ගමන ඇතුලින් පහළ වෙන දාතනා කියන්නේ ඔන්න දැන් ඇතුලින් පහළ චේතනාව පහළ වෙනවා මොන රූපී දෙකක් කරන්නේ. ඔව්. දැන් සතුටක් ඇති වුණාද ඉතින් සතුටක් ඇති වුණා අපි දැකමු කරා. සතුට ඇති කරපු දේ දැන් ඕන. දැන් චේතනා පහල කරලා දැන් මොකද වෙන්නේ? දැන් කරුණ තුනකින් වැඩ කරනවා. චේතන චේතනා පහල කරගෙන වචනේ කියනවා. කරුණ කරනවා. චේතනා වචනේ කියනවා. කරුණ කරනවා. චේතනා මොකද කියන්නේ මොකද කියන්නේ? මොකද සිදුවන්නේ? ඕන මේ තරම් සකස් වචන කියන එක මොකද මේ තරම් සකස් කල් අප ක්‍රියාවන් සිදුවන මේ තරම් සකස් මොකද දැන් කාරණා උපදවල වෙනවා කාරණා උපදවලට හේතුනේ මොකක්ද එයා කියන්නේ මේ වගේ වැඩ පිළිවෙලක් අපි පිළිගන්නවා මට පේනවා මම දකිනවා මට ආසයි මට ඕන ඔච්චර යන්නේ එතකොට අවබෝධය පිළිගන්න මොනවද ඈත් පිළිගන්න ඈත් පිළිගන්න රූපේ පිළිගන්න තමයි පාර පිළිගන්න තමයි ඒ දැකීම පිළිගන්න තමයි ඒ හඳුනා ගැනීම පිළිගන්න තමයි කියලා ඒ චේතනා පිළිගන්න තමයි කියලා සිිතේ ඉතන සිටිවිලි පිළිගත්ත මම කියලා. ඊළඟ වචන පිළිගත්ත මම කියලා. දෙන්න ක්‍රියාව පිළිගත්ත මම කියලා. දැන් ඔක්කොම දැන් අපි ඉන්නේ එතකොට සත්‍යවලට අරමුණක්. ආ කුඩේ දෙන්නේ. ඉතින් මම කියන දේ තොරතුරක් දැන් තිබුණා. නැත්නම් මේකේ මොකද? මම මම කියන දේ තොරතුරක් දැන් තිබුණා. නමුත් මම මේකද අපිට දුරට කියන්නේ නෑ මේකේද සිදු වෙනවා මේකේද සිදු වෙනවා කියලා අපි දුරට කියන්නේ මම කියන අදහසින් දුර වැඩ පිළිවෙලක් මෙතන සිදු වෙනවා කිය අපි කැමති විදිහට මේ අපත්ත රඳවා ගන්න බැරි අප කියන අදහසකට රඳවා ගන්න බැරි ආත්මයන්ට ආත්මයක් නැහැ. වැඩ පිළිවෙලට ඉරලා ඉන්නවා කියන්නේ. මොකද දැන් ඇමරිකම ලක්ෂණ තියෙන අනිත්‍ය ලක්ෂණ මොනවද අනිත්‍ය ලක්ෂණ අසතුට තියෙනවා. මත කැරීම. දාසී වෙනස් වෙනවා. ආයතන ඇතුළෙන් දැකපු රූපේ තියෙනවා. මත කැරීම. දාසී වෙනස් වෙනවා. ඒ දැක දැනගන්න පිළිතුරු තියෙනවා. මත කැරීම දාසී වෙනස් වෙනවා. ඒ විදිහට දැනගත්තකින් ඒක එකතු වුණා ස්පර්ශය. එකතු වීම තුළ තියෙන ගැටීම, වෙනසීම, වෙනස් වීම ප්‍රවතියි. හඳුනාගත්ත, හඳුනාගත්ත දේ තුළ තියෙන්නේ අත ගැටීම, වෙනසීම, වෙනස් වීම ප්‍රවතියි. සබ්බත වේදනා දැනුම ඒක තියෙන්නේ අත ගැටීම, වෙනසීම, වෙනස් වීම ප්‍රවතියි. චේතනා පහල කළා. ඒක තියෙන්නේ අත ගැටීම, වෙනසීම, වෙනස් වීම ප්‍රවතියි. ඉතින් හිතුවා ඒක තියෙන්නේ අත ගැටීම, වෙනසීම වෙනස්කම් තෝරී අපි කිව්වා ඒක තේරුම් ගන්න ගැනීම වැරදීම වෙනස්කම් තෝරී අයින් කළා ඒක තේරුම් ගන්න ගැනීම වැරදීම වෙනස්කම් තෝරී පාරදන්නා ඒක තේරුම් ගන්න ගැනීම වැරදීම වෙනස්කම් තෝරී තවත් මේ ඒ ලක්ෂණය අපි දැකලා නැහැ අපි දැකලා නැහැ මේ ඔක්කොම කරන්නේ අපි සම්පූර්ණ නිමුලා වෙනවා වැරදීම සත්‍යවත් අපේ හේතුඵල සමන්තු දැක්කේ. යාදානව ආඥා. එතකොට යනවා තමන්ගේ කියනවා නෙමෙයි මේ ලක්ෂණ. යාඥාක සත්‍ය කියලා සත්‍යය. ඒ සත්‍යය කියන්නේ මේ ලක්ෂණ තමයි. අසද ප්‍රේණය අසද නොප්‍රේණය දුරතාව. කීන ප්‍රතිත බොරොසු මේ සාර්ථක නොකින් මේ ලක්ෂණ තමයි. එයන්නේ සාර්ථක නොකින් මොකක්ද? මතකදී ඉබ්බන්තින රසිනේ කව. එනම් සමාන සාර්ථකයක් නැහැ. සමානයි බාහිර සාර්ථකයක් නැහැ. මේක දකින්නකොට එයා කල්පනා කරනවා හරි. සමාන සාර්ථකයක් නැහැ. කලාතුරක් බාහිර සමාජයේ බාහිර ප්‍රශ්නයක් තියෙනවා. අපිට මෙච්චර රැවුම් රැවුම් ඉන්නේ කියලා. නවතනවා මේ රැවටි මේ පිටිපත් යථාභූත ඥානයේ නැතිකම නිසා නිසා වෙන දෙයක් නිසා. යථාභූත ඥානය ඇති කරගන්නවා. ආත්මයට ප්‍රයෝග කරන මේ ඉතිහාස සම්බන්ධ විදෙස් විදෙස් විදෙස් මොනින් කියනවා. මම හිතන පිළිවෙල කියා දෙන්න අවශ්‍යයි. ඒකත් ටිකක් ගන්න වෙන වෙන විදිහට මොනින් හිතනවා. දැන් මොනින් වෙන වෙන විදිහට එයා ගන්න මේක එක ක්ෂණයක සිදුවෙන දෙයක්. දැන් මොනින් බෙදලා බෙදලා බෙදලා බලන්න උනාට පස්සේ දැන් මේක හිතට පුරුදු වෙනවා. දැන් මේක හිතට පුරුදු දෙයක්. මොකද අපි හිතට පුරුදු කරලා තියෙන්නේ මම මාගේ මට ආයේ කියන දේ. හිතට පුරුදු කරලා නැහැ මම හිතේ තියෙන්නේ. වලට කැමති නැහැ. දැන් මම කියන අදහසේ පිළිදලා බලන්න ගියාට පස්සේ තමයි අර දෘෂ්ටි ඔක්කොම කොහොමද දෙකියුම් නැතුවද? මම කියන දේ තමයි. එහෙනම් මම නරකද? මම කියන දේ කියන්නේ. එහෙනම් ඉතින් මේ දන්නවා. මේ ඔක්කොම මම කියන දේ. මම කියන අදහස තුළ පිළිදලා ඉවරයක් කතා කරමු. මොකද මේ? යන්න බලන්න. ඒ ජීවිතයේ උපදීන උපදීනක් නැහැ කියන එක අපි අපේ ගන්න කර්ණාවක් කියන නිවන කියලා අපි නම් ඉගෙන ගන්න. උපදීනක් නැහැ කියන දැන් මම මම ජීවත් දැන් මම ජීවත් වෙනවා කොහොමද මගේ මම නැත්නම් අනේ පාව ගන්න. ඔතන තමයි කියන්නේ ඉතින් යා මම හැමදාම කරලා තියෙනවා මට දැන් ආසනයක් ගන්න කිව්වම පස්සේ ගන්න මොකද ඒක එයා හිතන්නේ මම කියලා යමක් කියනවා. මේ මම නැතුව යනවා. ඒක උච්චේ. උච්චේ. ඒකද කියන්නේ උච්චේ කියන්නේ නැසීමද? ඒක උච්චේ. තව හිතට අනිවන ගැනද? එයා හරි අහසුනේ. මේ මම නැති මම නැති යනවා. යන්නේ නැහැ. ඒවට කියලා කියන්නේ දක්ෂ දක්ෂ. මෙතන සදාකාලික ඉන්න පුළුවන්. කියලා අදහස් කරනවා. දෙකක් සාර්ථකයි. මේ දෘෂ්ටිකෝණය එන්නේ දහන කියාම දතාවෝ ඥානී කරයන් වැඩ පිළිවෙල නැති කාරණා. දතාවෝ ඥානීයේ වැඩ පිළිවෙල සමානයේ සම්බන්ධ කරනවා. අර සෑම දෘෂ්ටියකින්ම හිත පිටිනවා. සෑම දෘෂ්ටියකින්ම හිත පිටිනවා. හිතට පිටිනවා. දැන් සක්කාය දිට්ඨිය අපේ ඉතින් අපිට සක්කාය දිට්ඨිය දෙන්න පුළුවන්. අපිට උදා නැති ගන්න. මේ ඉතිරිලගේ මේකෙන් හදාගන්න දේවල්. ඉතිරිලගේ හදාගන්න දේවල්. දැන් අපි කියන්නේ හදාගන්න එක. ආත්ම නිර්මාණය කරන්නේ හදාගන්න එක. මේවත් ඉන්න තියෙනවා. දැන් එහෙම නැතු භාවනා කරගෙන ටිකක් ලයිට් එකක් ගන්නවා. රිලැක්ස් වෙනවා. ටිකක් අස්තර බලන්න ඔක්කොම කරකිලා නවතිනවා. මේක තමයි පිළිවෙලක් නෙමෙයි. මේ මේ කරුණු තේරුම් ගැනීම තුළින් සිත තුළ ඇතිවන අවබෝධයයි. ඒක මේ වෙන තමයි වැඩ පිළිවෙල ගමන් කරන්නේ. ඒක සිත තුළ ඇතිවන අවබෝධය. ඊට පස්සේ ආ පුළුවන් ඈ තුළින් මේ දේ සිද්ධ වෙන්නේ බලන්න. කන තුළින් මේ දේ සිද්ධ වෙන්නේ බලන්න. සිත තුළ කාය නාමයේ තුළින් ජීවන තුළින් ශරීරයේ තුළින් සිත තුළින් මේ පංච සංස්කාරයේ සිදුවෙන හැටි බලන්න පුළුවන්. එතකොට සති සම්පාදය දකින්නේ කොහෙද? මෙතන සාමාන්‍ය දකින්න සම්පාදය. අන්න දකින්න මේක මෙහෙම මේ කීයම් දෙක තුනක් මොකද වෙන්නේ? සම්පාදය. දුකතරම් තමයි. අනිත් ප්‍රශ්න කල්පනා කරන්න බෑ නේද? ඉතින් මේක බෑ. ඊට පස්සේ මොකද වෙන්නේ? යා, the being can be a real problem. උපන් අකුසල් ප්‍රහාණය කිරීම පිළිසිරියෙන් කරගන්නවා. නෝපන් අකුසල් නෝපද වීම පිළිසිරියෙන් කරගන්නවා. උපන් අකුසල් වැඩිම කරගැනීම පිළිසිරියෙන් කරගන්නවා. නෝපන් අකුසල් උපදවා ගැනීම පිළිසිරියෙන් කරගන්නවා. දැන් කොහොමද යන්නේ එතකොට අකුසලයන් පිළිබඳ පාළුවන කියක් යන්නේ ඒක කොහොමද කරන්නේ? එයා දන්නවා මේ සිදුවෙනවා යම් මොකද සිදුවෙන්නේ. කාර්යවලට කියනවා. දැන් එයා දන්නවා මේ ගෞරව තීරණය කරන්නේ දෙවියන් වහන්සේ නෙවෙයි. සමුනුත් නෙවෙයි. ඉතින් හදාගන්න නෙවෙයි කියලා. හරි. ආත්මයයි මේ දෝෂ කරා. එහෙනම් මොකද යාගේ මේ සිදුවෙනවා අකුසල ධර්මයෙන් දැලලා සතර ජීවිතයකට බලනවා. අන්න ඒකයි සෝතාපන්න කෙනෙකුගේ ජීවිතයේ ආධිතම් ජීවිතය කියන්නේ. අන්තරදාන කියන වැඩ ටිකක් අතරේ කියන්න නෙවෙයි මොකද හේතුව. දැන් දැන් දාන කර්ම එකට දෙන්න කරනවා. කර්ම රැස් වෙන්න දෙන්නේ නෑ දැන්. කර්ම රැස්. ආ අසල කර්ම රැස් වෙන්නේ නෑ. අසතුටු කැමති නෑ. සම්පූර්ණ වෙනවා. දැන් ඒ සම්පූර්ණ සිිතේ ඊළඟ පටන් ගන්නවා. අන්නේදී හිත හදාගන්න පුළුවන්. දැන් මේක අමාරු කොටස. පටිච්ච සමුප්පාදය තමයි. සම්පූර්ණ දකින්න මේ ආයතනවල වශයෙන් ඇස් කන නාසය ශරීරයේ සිට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතිවිලි ඊළඟට සිිතේ දවන වේදනාව හඳුනා ගැනීම චේතනා පාන ගැනීම ඔබේ සාධිකත්ව දෙන්නේ වශයෙන් අපි අනිත්‍ය වශයෙන් බලනවා දෙන්නේ වශයෙන් අනිත්‍ය වශයෙන් බලන බලන මොකද හිතට මේක පුරුදු හිතට පුරුදු වුණාට පස්සේ මෙනෙහි කර කර ඉන්න දෙයක් නැහැ. ඊට පස්සේ බලන්න පුළුවන් තමයි. ඒක ඉතින් මේක මහා කොට හඳුනා ගන්න බලන්නේ. පොඩ හඳුනා ගන්න. මේ ක්‍රියාව තමයි මේ ජීවිතේ සිදුවන්නේ කියලා. දැන් මේක හිත පුරුදු කරේ නැත්නම් මේක හඳුනා ගන්න බෑ. දැන් දවස් එතකොට මොකද වෙන්නේ යාළුවෝ? සිතිවිල්ලක් ඇති වුණාම එතකොට අපි දන්නවා මේ සිතිවිල්ල පවතින මෙන්න මේ කාරණා නිසා. මේ කාරණා නැත්නම් මේ සිතිවිල්ල නැහැ. කියලා දැන් අපි කියන අපිට බැරි ලෙස බහන කියලා එකක් හිතනවා. එතකොට අපි දන්නවා මේ බහන කියලා එකක් තමයි මේ හේතු වල ගන්න නිසා. දැන් මම කියලා සිතිවිල්ල දිහා අපි ඒක බලන්න බලමු. බලන්න පුළුවන්. දැන් මම කියනවා කියලා. ගන්න. අපි කියන අපිට මේ වගේ අපිට ඕනේ රාගය කියන්නේ. දැන් රාගය කියන්නේ සංකල්පයක්. අපිට ඇත්තම ඉතින් ඒක. දැන් මොනවද මොකද කරන්නේ? සිතිවිල්ල එනකම් දැන් බලන්න කොහොමද මේ සිතිවිල්ලට දැකේ? ඔන්න මේ වගේ බලන්න පේනවා. අපි බලන සුබ අපි බලන දේ අපි බලන සැප අපි බලන ආත්මය මේ මේ කියන්නේ සුභයි සැපයි ආත්මයි කියන දැක්ම අපි තුල තියෙන කාන්තාවක් තමයි තියෙන්නේ. ඒක හැදිච්චිනවා කියන එක නේද? මේ ඉතින් මේ හැදෙන පිළිවෙලක් මේක හොඳට තේරෙනවාද? අපි කියමු අපි හොඳ මිනිස්සේ. අපි හොඳ මිනිස්සේ කියනවා. මිනිස්සේ කියන අපි හොඳ ගම්බරන කෙනෙක් කියලා දැනගෙන මොකක්ද කියන්නේ? සම්පතයි. එයා අපිට සාහස කරනවා. මොකද වෙන්නේ? එයා අපිට හතර ගමන් කරනකොට තමයි මොකද වෙන්නේ? එතකොට අපිට සිටී ඇතුන් එයා ගැන සුබ හැදී බම්බන. ඇයි ඒක ඒක නෙමෙයි? ඒකෙන් තේරෙනවා මේ හැදෙන. ඉතේ විනාශ වෙන හැදීම් එක. මේ ඔක්කොම කියනවා අපේ හිතේ තියෙන මුල්පසගත විකෘතිය. මුල්පසගත විකෘතිය මොකක්ද? දැන් අර බාහිර සංස්කාරයෙන් කරලා කරලා කරලා මේ ඉතන පිළිවෙල දරදීන ඉතන පිළිවෙල කරලා කරලා කරලා දැන් අපි මේ මුද්දන් කවුරුලා විදේශ කරලා තියෙන්නේ. දැන් මේ ජීවිතයේ ඉස්සර බලන්න කෑමපාර ඒක මොකද වෙන්නේ? කෑමපාර දෙක මොකද කෑම? බලන්න පුළුවන් එක දැනක එක පැත්තකට ඔළුව දාන්න දාන්න ඕනේ. වෙන පැත්තකට ඔළුව දාන්න කියන්නේ. දැන් මාරු استدرك فريق مخصص قلوب قلوب එතකොට මේ වගේ අපේ ජීවිතේ පුරුදු කරන දේවල් මේ අපි කොහොමද හොඳට බලන්න අපි ගම කෙනෙක් කෙනෙකුට නමක් අපි කියමු නමක් තියෙනවා කෙනෙකුට මොකක් හරි නමක් තියෙනවා අපි කෙනෙකුට නමක් කියන රෝස මල දැන් අපි යාට කියනවා රෝස මල කියන ප්‍රමාණයක් කතා කරන්නේ දැන් එයාට කොහෙනම් වෙනස් කරනවා කවුද වෙනස් කරලා දැන් එයා රෝල් කරන්නේ දැන් එයා පිටපත දැන් නමුත් අපිට පිටපතකින් වදිනවා නෑ මේ වගේ හරියට ඒකේ සුමා කුරුකු කරොත් එක වචනයක් ඉතින් ඒක තමයි මේක තමයි අපේ ජීවිතයේ පුරුදු කරන දේවල් චිර බලපාලා කෙලවරකට සංසාරයේ මමයේ වාගේ මතයි කියන අදහස ඔස්සේ අපි මේ මුල්කස ගන්න සුබ සංඥා ආත්ම සංඥා තප සංඥා නිත්‍ය සංඥා දේශිදානක කරව ගන්නවා දේශකට අපිට සාමාජික සංවරකමක් නැහැ අවශ්‍ය බැරි නමුත් මේ සාමාජික සංවරකම ඉන්නවා යන අවබෝධයක් දෙන්න ගන්න ඕනේ ඒක තමයි මේ විදර්ශනා භාවනාවේ කරන අපි කතා කරන්නේ විදර්ශනාව. දැන් විදර්ශනාව කියලා කියන්නේ අර යථාර්ථ ඥානය ඇති කරලා ගන්න එක. ඒකට ඇහැන්නද ඇති යථාර්ථය දැකීම. අන්න තමයි ස්පර්ශය. ඇහැද රූපේද චක්කු විඥානද ස්පර්ශය වේදනා සංඥා චේතනාදී සංඥා මේ හැම එකකම ඇත්ත සත්‍යය කොහොමද කියලා විමස විමස බලන කරන පිළිවෙල තමයි විදර්ශනාව. ඒක තමයි විදර්ශනාව කියන්නේ. මොකද ඒක තුලින් තමයි අපිට මේ අපේ මාගේ මටයි කියන අදහස වැරදි කියලා තේරෙන්න පටන් ගන්නවා. ඒක ජීවිතයෙන් පිටින් බැලට පාන. අපිට වැරදි කියන එක තේරෙන්න අපිට කමක් නැහැ මේව දෙන්න. කියලා අදහසක් තේරෙනවා. එතකොට මේ හේතුඵල දෙකකින් තුලක් වෙනවා. එහෙනම් මේක ආත්මයෙන් ඉන්නනම් මෙහෙම දෙයි. ඔන්න ඊට පස්සේ අපිට තේරෙනවා එහෙමනම් මෙතන තියෙන්නේ කාමකාරක චක්‍රය. මොකද සැපේ තියෙන තුනක් නිසා. ස්පර්ශයෙන් තමයි එහෙනම් භෞතික කොටස් නම් කිසිම අනිත්‍යයක්. අනිත්‍ය තුල හැම මිනිස්සුම ගාහණය කරගෙන ඉන්නකම් ජාති ජරා මරණ සමා යන වැඩ පිළිවෙලක්. ඔන්න ඒක තමයි දුක කියන්නේ. ජාති ජරා මරණ ශෝක පරිදේ දුන්න පාරාම කරා යන වැඩ පිළිවෙලක්. ඔතන තමයි දුක කියන්නේ. දැන් අපි සැප විඳිනවා සැප විඳිනවා කියලා කියනවා සාමාන්‍ය. අපි සැප විඳිනවා මොකද කියනද? මේ සැප සැප විඳිනවා කියන්නේ නෑ. සැප විඳිනවා සැප විඳිනවා මේ සැප ඇති කරන ස්පර්ශයක් නිසා සැප වේදනාවක් ඇති කරනවා. නමුත් මේ ස්පර්ශ නිසා වේදනාවක් ඇති වෙන කියලා අදහස නෙමෙයි අපි. අපි කියන අදහස. පාපසමිති. පාපසමිති කියන අදහස. දැන් අපි දෙවලෝ දන්තත් අපි කියන දෙවලෝ කියන මහා සැප වේදනාවක් කියලා අදහස කියන්නේ. දෙවලෝ සැප වේදනාවක් කියලා කියන්නේ ඒකට පොඩි වාදයක් නිසා සැපසාරේ ස්පර්ශයක්. පාපසමිති වේදනාව. එතන කියන්නේ බව. බබදුනන සියුම් ශරීරයක් තියෙනවා, සැපයක් තියෙනවා. ඒ සැපේ කියන ප්‍රශ්නයි. ස්පර්ශය නිසා. ඒ ස්පර්ශය කියන්නේ අනිත්‍ය. ඒක අනිත්‍ය වූ දේවල් සාධක ස්පර්ශය. අනිත්‍ය වූ දේවල් සාධක වේදනාවක්. අනිත්‍ය වූ දේවල් සාධක සංඥාවක්. අනිත්‍ය වූ දේවල්